අපේ සර්වචනාංශයේ මේ එක අවස්ථාවක තීමීය ජාතක ගැන කතා කරලා කියනවා ඒ තීමීය ජාතකයේදී ඒ බ්‍රහ්මදත්ත කසීරච්ච රජුගන්න දරුවෝ නැතු ඒ අන්තපුරේ 1000ක් විසවුණාන්සලා ඉනවා ඒකටවත් දරුවෝ නැහැ. පස්සේ රට්ටු කල් කලබගෑනි කරනවා රජුගන්ගේ භාෂාව කවුරක්වත් නැහැ කියලා. ඉතින් රජුරෝ කියනවා ඒ රට වැසියන්ට ප්‍රාර්ථනා කරන්න කියලා අපිට පින්වත් දරුවෙක් ලැබුවා. ඊට පස්සේ විසවුණාන්සලට කතා කරලා කියනවා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 එතකොට මහබෝසතාණන් වහන්සේ ඉන්නවා ඒ දිව්‍ය ලෝකේ ගිහිල්ලා කියනවා නිරුකාණන් වහන්සේ අවශ්‍යතාවයක් තියෙනවා මෙතන අඩුපාඩුවක් තියෙනවා මෙන්න මෙතන කියලා සම්පූර්ණ කරන්න. ඊට පස්සේ සර්වඥාන්සේ මහබෝසතාණන් ටික තීන්දුව කරනකොට මේ බිදෝනාදගේ කැප් ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ගැප් ගැනගෙන දරුවා ප්‍රසූත කරපුවාම ඉතින් රට්ටු බොහෝම උද්දාමයටපත් වෙලා සතුටු වෙලා අපේ රජුරණ මහ රජුරණට අග්‍රමහේශිකාවට පින්වත් දරුවෙක් හම්බුනායි කියලා ඉතින් රජුරෝත් නිතරම උකුලේ තියාගෙන හුරතල් කරනවා. දවසක් රජුරෝ රාජ රාජ්‍ය මෙහෙවන වෙලාවේ රාජ්‍ය සභාවේ මම උකුලේ දරුවා තියාගෙන ඉන්නකොට හොරු හතර දෙනෙක් එනවා. රජුරෝ වෙන එක එක කන කපපාන් එක වේලුව කපලා දාපාන් එක කෙනෙකුගේ ඇහි ඉඳලා හැම ගහපාන් හරි මේ කියලා. අර කුමාරයා බලා ඉන්නවා තාත්තගේ මොන දියා බලන්න කල්පනා කරන යකෝ දැන් මේක මේ රාජ්‍ය අතන්ත්‍රය මේ වන්න කියලා මේ දෙන දඬුවම් වලින් එන අපාය යන්න වුණොත් එහෙම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 ඊට පස්සේ ඒ ශේෂතේ ඉන්න දෙව්දුව කතා කරලා කියනවා ඔබ පිලෙක් වගේ ඇසිරියන් බීරෙක් වගේ ඇසිරියන් ගොළුෙක් වගේ ඇසිරියන් කියලා. එච්චරයි අපිට තේර ගන්න තියෙන කරුණ. මොකද දැන් එයා හරියටම මේ රාජපරාජයක් කරන මිනිස්සේ බරපතල වලට දඬුවම් ඇතුව හිරේට අහුනා වගේ මේ රජකම කියන හිරකමෙන් ගැලවෙන්න බැරි විදියට අහුවෙනවා. අනාතයි අසරණ. ඒකට හම්බ වෙන පණිවිඩය තමයි මේකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය පිළෙක්. පිළෙක් කියලා කියන්නේ අතපය නැති එකෙක් වගේ. බීරෙක් වගේ කොරෙක් වගේ හැසිරෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ දරුවා කීර්ණ පියාතාරින්. කීර්ණ පියාතාරනෝටදී අනිත් දරුවෝ සහ හැසිරෙන අනිත් උන් කීර්ණ ටිකට අඬනවා. රජුරෝ වරනෝ ක්‍රමපත්කම දීලා මොකට කීරි නැතුව කියලා ගන්න. ඒත් අඬන්නේ. ඒකදී හරි ලස්සන කතාවක් තියෙනවා. ඕන්නම් ඒ කතාව කියලා බලන්න ලෝකේ ගෑනුගේ තම් වල ගුරුව වෙන්නලා තියෙනවා.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 පස්සේ ඒ කුමාරයා 16ක් වෙනකොට කුංච කාලෙම මව්බේ දෙවිනාසර දීලා තියෙන වරයක් ඒ දෙවිනාසේ වරේ බේතේ මේ රජුරවන්න දැන් කුමාරයාගෙන සැකයි රජුරවන්න ආදී නිඳයි රට්ටු දාන්නවා ඒක නිසා තීන්දුවක් කරන්න ඉස්සෙල්ලා දෙවිනාසේ කියනවා ඔබට වරයක් දෙන්න ඉල්ලපන් ඊට පස්සේ කියනවා දරුවට රජකම් දෙන්න රජුරු කියනවා මේ පිළෙකුට මේ බීරෙකුට මේ ගොළුවෙකුට දෙන්න බෑ ඊට පස්සේ ත්‍රිපිටක නාටකන මට ලාව එක අවුරුද්දක් දෙන්න මේ දරුවා පිළික් නෙවෙයි මේ දරුවා බීරෙක් නෙවෙයි මේ දරුවා කොරෙක් නෙවෙයි ඊට පස්සේ අවුරුද්දක් දෙනවා දෙකක් දෙනවා කොහොම කීයද අන්තිමට බැරි මතන හත් දවසක් දීලා කියනවා මේ හත් දවස ඇතුළත මේ දරුවා සෞඛ්‍ය සම්බන්ධ දරුවෙක් නොවන වුණ පිළිගත නැත්නම් මම මරනවා ඉතින් ඒක රාජ්‍ය තන්ත්‍රයට හරි පිළියම් ඊට පස්සේ ඉතින් මව බිඳුන් ආංශේ පුළුවන් තරම් අර දරුවට කියනවා දරුවනේ මට පේනවා ඔබ කරන්නේ මොකක් හරි මේ අදිෂ්ඨානය මොනවාට කියනවනම් ඒක උදින දෙයියෝ මේක දකිත්වා උඹට වැටේවා මම මුළු දවසෙසේ අඳනවා රැතිසේ අඳනවා නී කතා කරපන් නීපත් කාපන් කියන කිසියම් තෙතක් අනුකම්පාවක් නැහැ ඊට පස්සේ රජු කියන දැන් පේනවනේ ඔබට එතකොට රජු කතා කරලා කියනවා තථාචාරින්ට ගිහිල් වෙලා මෙන්න ඕනන්ට ගිහිල්ලා මේක බෙල්ල දක්වා බලලපන් ඔයාලා උදළු පැත්තෙන් ඔළුවට ගහලා පස්දාලා පහළ වරින්න. මොනවාක්වත් මේ දඩුවල තීරමක් ඇත්තේ නැහැ. ඒ නිසා සත්‍යාචාර්ය නාංශය අරගෙන යනවා. අනේ ගියාට පස්සේ ඉතින් ජාත කතා වෙන විදිහට යා සෝම්පල පොලක් කියලා යාලා පෙනෙන්නේ හොඳ වන උයන. එයාට වෙන්නේ අතන මෙතන මිනිවල්ලා තියෙනවා. ඊට සත්‍ය නතර කරලා වල උදල් අරගෙන හාරනවා. ආනෝර් තේමි කුමාර දැනගත්තා දැන් හිරෙන් නිදහස්. දැන් අධිකයෙන් අයිනවා. ඇහැරලා බලනවා මම මේවා පාවිච්චි කරමු නැත්නම් මේ අතපය වැඩ කරනවද දන්නේ නැහැ කියලා හොඳට අතපය දිගාල බලනවා හොඳට අයිය තියෙනවා. ලස්සනේ මේ ජාතක කතා දින ඔයගේ හිතකුවා වෙන්නේ නැති කොහොම නමුත් කතාවට කරපෙන්නේ. සක්මන් කරලා බලනවා සක්මන් කරන්නත් පුළුවන්. ඒක කියලා රතේ උස්සලා බලනවා මට අයිය ඇති කියනවා. ඕනනම් මේ රතාචාරේ මරණ තර ශක්තිය තියෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මම කරු ප්‍රයත්න 100 100 සාර්ථකයි මම දැන් හිරගෙදරින් නිදහස් රජගෙදරින් නිදහස් ඒක නිසා මම ඉතුරු ජීවිත කාලේ මට අප්‍රමාදී වෙන සතිය පිට ගත කරගන්න පුළුවන්. දැන් හැබැයි මේ කතාචාරේ මරන්න යන්නේ කියලා මෙයා ප්‍රාර්ථනා කරගන්නවා අර කනදගෙන ආපු ආයුධ ආභරණ ටික දාගෙන රාජලීලාවක් ගන්න. තෙදක් කරගන්න. එදින් කියන දක්ෂ දෙවියන් ඇවිල්ලා යට මේ සූසට බරණේ සරසවයි කියන. ඊට පස්සේ ආර ගිහිල්ලා අර මේ බලහරන පතාචාරගෙන මොකටද මේ වලක් කරන්නේ? අලප්පේ ඉන්න නෑ මොනව කන්නද වලක් කරන්නේ?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 දේශනා කළ තියෙනවා ඔබ මොහොතකට හරි ඔබේ මිත්‍රයෙකුට ද්‍රෝහී වුණොත් ඔබ බල කපා ගන්න එක තමයි කියන්නේ. බහූත බක්කෝ හෝති විප්පමුත්තෝ සකාකරා. බහූනම් උපජීවಂತಿ යෝ මිත්තානන් නදුපති. උඹ යණ යන දැනකොට බත් හම්බ වෙයි. බහූත බක්කෝ විප්පමුත්තෝ සකාකරා. තමන්ගේ ගෙදරින් පිට වුණත් ඒ මිනිස්සු උඹට කන්න ගෙනත් දෙන්නේ. උඹ නිසා බොහෝ දෙනා කියපෙයි ඔබ මිත්‍රද්‍රෝහී වුණොත් මේ හේරම නැති වෙනවා. මිත්‍රද්‍රෝහී වෙන්න එපා. කච්චුදන්ගේ පුතා මරන්න එපා. ගාථා 16 10ක් තියෙනවා. තාමත්ම ලස්සන වචන අපි දවස් 10කට සැරයක් අපි ප්‍රතිසජයනා කරනවා. පිටාන සංස සූත්‍රය හැම සූත්‍ර පාඩයක් මෙවර වෙන්නේ යෝ මිත්තාන නදූපති යම් විදියකට මිත්‍රද්‍රෝහී නොවුනොත් වෙන මොන විනක්වත් වන්නේ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 හේතු ගන්නාට පස්සේ මේ මනුස්සයා කියන දැන් මම ගියොත් මට රජුරංගෙන් මරුම් කන්න වෙනවා. ඒ මොකද මේ මං කරපු ආය වැඩි කෙරුවේ නැහැ. ඒ නිසා මම පැවිදි කරගන්න ඔබතුමත් පැවිදි වෙනවා. ඉතින් බෝසත්ණන්සේ කල්පනා කළ බලන මම පැවිදි වෙලා දැන් මේ මනුස්සයා පැවිදි වුණොත් මේ අසරතයයි රතයයි ඔක්කොම මේක ඇතුලේ නැස්ති වෙනවා. අනිත් එක රාජ්‍යයට පණිවිඩ යන්නෙත් නැහැ. ඒ නිසා කියනවා ඔබ ගිහිල්ලා රජුරණ කියපන්. මෙන්න වෙච්ච සිද්ධිය කියලා. ඇත්ත විදිය කියපන් කියලා. ඉතින් මේ සංසිද්ධියෙන් පස්සේ ඒක අහලා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 ඉතින් මේ සඳහා මෙතන ගියාට පස්සේ දුස්සරිත සිද්ධ වෙනවා විචක්‍රමණ මට්ටම සීලකට මට්ටම සිද්ධ වෙනවා සමාධිය කියන එක කිට්ටු කර ගන්න බැරි වෙනවා ඔළුව මීමැස්සෝ කඩන මීවැද්දෙක්ගේ ඔළුවට ඒක අරගෙන මීමැටි පොදියක් වගේ ළඟ කරන පටන් අරගන්නවා ඊට පස්සේ මෙතන කොතනින්ද මේක ගැස්සුනේ මේක මගේ වැරද්දක්ද අසවල් පැත්තට දාලා කයලම තේරුම් ගන්න බැරි යනවා හිතෙන්නේ මම හරි මම කියේ බොහොම මේ නියතියක් ක්‍රියාත්මක කරපුවා විධානයක් ක්‍රියාත්මක කරපුවා විනයක් මේ අනිත් පැත්ත තමයි මේක වැරදියි කියලා තමයි කියන්නේ ඉතින් මෙන්න මේ දේවල් හරහා නැවතත් ඒත්තු ගන්න දෙන්න උනොත් උඹේ විරමණය උඹේ විරතිය උඹේ වේරමණිය නොකර සිටීමේ හැකියාවෙන් විතරමයි මේ අකුසලෙන් ගැලවෙන්න පුළුවන්. ඒකත් අකුසලයක් කියන්න බෑ. මේක ඇත්තටම කෙලෙස් මුලක්. මේක හරි භයානක බව තේරෙන්නේ කතා කරන්න පුළුවන් මනුස්සයට පමණක් නිසා. එචා කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම කින්දදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මේ ගස්කල් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා කියලා. මොකද කිසිම පළ සිද්ධ වෙන්නේ නැහැ. කතා කරන්න තියෙන්නේ.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 මධ්‍යස්ථ ආරමුණ කියනවා. පින් කළ හැකි ආරමුණ කියනවා. නමුත් අර කර්ම වේගෙට එතෙන් තමයි එන්නේ. අන්තිමේ ජීව කුමාරත් ඇවිල්ලා හරියට රජපෞල කුපදින්නේ නැහැ.